Thank you. දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අතමන්තා උතෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අරිය සත්‍යං අයමේව ආරියෝ අන්තං විකෝ මග්ගෝ එයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ගෝණී යෝගාවචර මහා සංඝරත්නය හොතරයි අද අපේ ධර්ම දේශනා මහලාවේ 95 අංකයටයි අපි මේ පිළිසෙන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වාගේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය කියන චතුරාර්ය සත්‍යයේ හතරවෙනි සත්‍යයයි අපි ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මේ වෙනකොට ආර්ය සතර සතිපට්ඨානේ කායානුපස්සනා සතිපට්ඨානේ වේදනානුපස්සනා සතිපට්ඨානේ චිත්තානුපස්සනා සතිපට්ඨානේ කියන කොටස් ඉවර වෙච්ච බවත් ධම්මානුපස්සනාවේ සතු සත්‍ය පබ්බේ මුලින් සඳහන් වෙන දුක්ඛ සමුදය නිරෝධ කියන සත්‍යයන් පසු කර සිටින බවත් අපි මතක් කරගන්න වටිනා මෙතෙන්ට එනකොට. මේ කොටස එහෙම නැත්නම් මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය කියන එක තමයි මේ සාධනේ ප්‍රතිපදා වශයෙන් ප්‍රායෝගික කොටස වශයෙන් යෝගාවචරයන් විසින් දැනගත යුතු කොටස වශයෙන් නැත්නම් යෝගාවචරයන් විසින් දැනගෙන කළ යුතු කොටස වශයෙන් අත්‍යවශ්‍ය යුතු කොටස වශයෙන් දක්වලා තියෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දැක්වෙන දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය සාධනය කරන්ටයි ඒක මතු කර ගන්නටයි ඒකේ තියෙන වටිනාකම ඒකේ තියෙන තාර්කිකත්වයේ මතු කර ගන්නටයි අර කලින් කියාපු දුක්ඛ සමුදය නිරෝධ කියන සත්‍යයන් ඉදිරිපත් කරගත්තේ. එහෙම නැත්නම් සාමාන්‍ය ක්‍රමයට ගත්තනම් මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යය කියන නිවන් දකින්න මඟ නැත්නම් නිරෝ ආර්ය ප්‍රතිපදාව දක්වලා ඉවර වෙලයි නිවන දැකිය යුතු තියෙන්නේ. මඟ කෙලවර ගම කියලා කතාවක් තියෙනවා. ඒ වගේ මේ මඟ කෙලවර තියෙන ගම ඉස්සරලා කියලා පස්සේ දැන් මාර්ගය ඉදිරිපත් කිරීමෙන් අදහස් කරන්නේ අනිවාර්යයෙන්ම මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාාරිය සත්‍ය සාක්ෂාත් කරන්න කලින් අර කියන නිරෝධය පිළිබඳව අහලා තියෙන්න ඕනේ තර්ක ඥාණයෙන් කල්පනා කරලා තියෙන්න ඕනේ පිළි අරගෙන තියෙන්න ඕනේ ඒ සූදානම් කළොත් පමණක් ඒ විදිහට මනස සකස් කරගත්තොත් විතරක් සාදර බවක් ඇති වුණොත් විතරක් කුසල ඡන්දයක් ඇති කරගත්තොත් විතරක් මේක ප්‍රායෝගික මාර්ගයක් වශයෙන් පේනවා. යම් කිසි කෙනෙක් ඒ කියන ආකාරයට දුක්ඛ සත්‍යය, ඒ කියන්නේ මේ සංසාර ලෙඩේ, සංසාර රෝගය දැක්කේ නැතුව අවබෝධ කරගන්නේ නැතුව එයින් වේදනටපත් වෙලා ඒ සත්‍තාව ඇති කරගන්නේ නැතුව ඒකට හේතු හොයනවා කියන එක කවදාකවත් වෙන්නේ වෙනවා නම් ඒක මේ දුක්ඛ නිරෝධ ආගාමිනී මාර්ගයට යාදෙන තුඩු දෙන ගවේෂණයක්වත් පරිශීලනයක්වත් නෙවෙයි. ඒක සමහර විටක මේ දන්නවා කියලා දැනගන්න අනුන්ට කියලා දෙන්න නැත්නම් මේ රත්තු මේ කාලේ මෙවුවා කරනවා කියන කාලෙක නැත්නම් රත්තුන්ගේ මමත් හොඳයි කියලා වචන අහගන්න ආදී වශයෙන් දේවල් වලටයි මේ සමුදේ සත්‍ය හොයන්නේ. සමුදේ සත්‍ය ඇත්තටම යම් කිසි කෙනෙකුට ආහාර වෙන්නේ ප්‍රයෝජනවත් වෙන්නේ දුක පිළිබඳව දැනටමත් අසන්තුෂ්ත භාවයේ මේක කෙලවර කරන්න ඕනේ කියන තේවීම මතයි. එතකොට නම් සමුදේ සත්‍ය ඇසීම පවා ලොකු ගැඹුරක්, ලොකු නිදහසක්, ලොකු සොයා ගැනීමක් වඩපත් වෙනවා. ඥානයක් වඩපත් වෙනවා. මේන් තමයි මේ අපි අද ඉන්නා තත්වේ සංසාර පිළිබඳව පද්දක් ඇති කරගන්නේ. ඊට පස්සේ තමයි එහෙම සංසාරයක් තියෙනවා නම් නිවනක් තිබිය යුතුයි. ඒ මොකද සංසාරයක් තියෙන බවට සාන්දෘෂ්ටික වශයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් සසෝකී අත්දැකීමෙන් ඔහු දන්නේ. ඒ පවතිනා වූ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක ආදී සංසාරයේ හකීකොන පැතිරලා තියෙන කිසියම් කෙනෙකුට බේරුමක් තේරුමක් නැති කිසියම් තැනකට ගිහිල්ලා බේරෙන්න බැදී මෙන්න මේ தත්ත්වේ පිළිබඳව අවබෝධයක් ඇති කෙනෙකුට නම් හිතන්න පුළුවන් මේ තරම්ම මේ සංසාරේ පුරාම මේ දුක්ඛ සත්‍ය පැතිරලා තියෙනවා නම් දුක්ඛ සත්‍යයෙන් ඈතර වෙනවයි කියලා කියන්නේ දුකෙන් ඈතර වෙනවයි කියලා කියන්නේ සංසාරයෙන් ඈතර වීමක් වෙන්න ඕනේ. සංසාරයක් තියෙනවනම් සංසාරයෙන් ඈතර වීමක් තියෙනවා. මේක සංසාරයේ අවසල කවදාකවත් හම් වෙන ඥානයක් නෙවෙයි. මොකද සංසාරේ කියන තරම් ඥාන තියෙන සංසාරයට අලන, පළවන, බඳවන, සංසාරේ මත් කරවන, මොසපත් කරවන ඥාන. නමුත් හොඳ පාරමිතා ශක්තිය ඇති ඇත්තන්ට කල්පනා වෙනවා සංසාරයක් තියෙනවනේ සංසාරෙන් ගැලවීමක් තියෙනවනේ ඒක සංසාරය ඇතුලේ හිතලා නම් ගන්න බෑ. ආනේ විදිහට තමයි මේ නිරෝධ සත්‍යයයි දුක්ඛ සමුදය සත්‍යයයි අනික කණ්ණාඩියකින් කියන එක ආදකින දැකලා ලැබෙන ප්‍රතිබිම්බයක් සහ මූල වස්තුවක් අතර වගේ එකමයි. ඒක ඊටාත්ම අදහගන්න බැරි ධර්මයක් එතන තියෙන්නේ සංසාරේ දක්වන්ට නැත්නම් සංසාරයේට ඇතිවීමක් ඇලීමක් බැඳීමක් ඇති වෙන මේ තෘෂ්ණාව දක්වන්ට පින්නන ලද වාග්මාලාවමයි සර්වඥාන්සේ මේ නිරෝධය දක්වන්ට ගෙන හැරපෑවේ. එත්තේ සාතන්නා uppajjamaana uppajjati නිවිසමානා නිවිසති. එත්තේ සාතන්නා පහියමානා පහියති නිරුද්ධමානා නිරුද්ධති කියලා මේ ඇහ රූපය ඇහ චක්කු විඥානය ස්පර්ශය වේදනාව සංඥා චේතනා රූප වේදනා සංඥා චේතනා ඊගාවට තණ්හා විතක්ක විචාර ආදී වශයෙන් පින්නන මේ සෑම කරුණක්ම මෙන්න මේ දෙපැත්තට දාලා දැන් මේ වෙනකොට අපිට පෙන්නලා දීලා ඉවරයි. ඇහැ නිසා තණ්හාව ඇති වෙනවා නම් ඇති වෙන්න පුළුවන්. ඇහැ නිසා පහළ වෙන තණ්හාව එතනම නැති වෙනවා නම් නැතිලා යනවා. රූප නිසා තණ්හාව ඇති වෙනවා නම් ඇති වෙනවා, ළඟ ගන්නවා ළඟ ගන්නවා. රූප නිසා ඇති වෙන ළඟ ගන්නා වූ තණ්හාව රූප නිසාම නැති වෙනවා ප්‍රහාණය. චක්කු විඥානයේ නිසා ප්‍රශ්න තෘෂ්ණාව ඇති වෙනවනම් ඇති වෙනවා වැද ගන්නවනම් වැද ගන්නවා ඒ රූප චක්කු විඥානයේ පහළ වෙන්නා වූ තෘෂ්ණාව එතනම නිරෝධ වෙනවනම් නිරෝධ වෙනවනම් නිරෝධ වෙන්නේ එතනමයි ප්‍රහාණය වෙනවනම් ප්‍රහාණය වෙන්නේ එතනමයි මේ තුනේ හැපීම නිසා ඇතිවෙනා වූ යම් ස්පර්ශයක් වෙනවනම් ඒ ස්පර්ශය තණ්හාව ඇතිවෙන්න ඉඩ තියෙනවා තණ්හාවට ලඟුම් පොලක් වෙන්න ඉඩ තියෙනවා මේ විදිහට ඇතිවෙනා වූ ලැබුම් පලක් වන්නා වූ තෘෂ්ණාව ප්‍රහාණ වෙනවා නම් වෙන්නේම ඒ කියන ස්පර්ශයමයි නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ ඒ ස්පර්ශයමයි ඒ වාගේ මේ ස්පර්ශය හා සමගම පහළ වෙන්නා වූ වින්දනය වේදනාව තෘෂ්ණාව ඇති කරන්නේ ඇති කරන්න ඉඩ තියෙනවා තෘෂ්ණාවට ලැබුම් පොලක් වෙන්නේ ලැබ ගැනීමට හේතු වෙන්නේ ලැබුම් පොලක් වෙන්න ඉඩ තියෙනවා යම් මේ ලැබුම් පොලක් වන්නා වූ වේදනාව මතමයි තෘෂ්ණාව ප්‍රහාණ වෙනවා නම් ප්‍රහාණ වෙන්නේ නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙනවා මේ වේදනාවක් ඇති වුණාට පස්සේ මේ වේදනාව මත අපි සංඥා පහල කරනවා මෙතනින් යාර තමයි යන්නේ අපි අපි වැඩේ අවුල් කරගන්නේ නැත්නම් අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවා අනාගන්නේ. අන්නේ අනාගැනීම නම් වූ සංඥාව මත ඕනනම් තෘෂ්ණාව පහළ වෙනවා නම් පහළ වෙන්න පුළුවන්. ලැග ගන්නවා නම් ලැග ගන්න පුළුවන්. වාසස්ථානය කරගන්න වාසස්ථානය කරගන්න පුළුවන්. යම් මේ ලැබගත්තා වූ පහළ වුණා වූ තෘෂ්ණාවක් පස්සේ මත නිරෝධ වෙනවා නම් නිරෝධ වෙන්නේ එතනමයි ඒ ස්පර්ශය මතමයි ප්‍රහාණය වෙන්නේ ඒ ස්පර්ශය මතමයි. සංඥාව මතමයි. ඊගාවට මේ ඇති කර ගන්නා ලද සංඥා මත ඉඳගෙන අපි චේතනා පහල කරනවා සංස්කරණය කරනවා ඒ සංස්කරණය කරන නිසාම තෘෂ්ණාව ඇති වෙනවනම් ඇති වෙන්න පුළුවන් එතන ළඟ ගන්නවා නම් ළඟ ගන්න පුළුවන් ඒ ඇති වුණා වූ ළඟගත් ආ තෘෂ්ණාව නැති වෙනවා නම් නැති වෙන්නේ ආයේ ඊට ඉස්සලා চৈতසිකයට ගිහිල්ලත් නෙවෙයි, පස්සේ চৈতසිකයට ගිහිල්ලත් නෙවෙයි, අල්ලපු විතරෙක් කෙනෙක්වත් නෙවෙයි, අවුරුස් කරපු දෙයක්වත් නෙවෙයි. මේ චේතනාවම තමයි. ඇති වෙනවා නම් ඇති වෙන්නේ චේතනමයි, නැති වෙනවා නම් නැති වෙන්නේ චේතනමයි. ඒ වාගෙම තමයි තෘෂ්ණාව. මේ පංචේතනා මත පහළ වෙන්න ආව තෘෂ්ණාව එතනදී තෘෂ්ණාව වතයෙන්ම පෙන්ලා තියෙනවා. ඒ තෘෂ්ණාව මතම ප්‍රහාණයක් ලබා ගන්න පුළුවන්. මේ තෘෂ්ණාව පදනම් කරගත්තා වූ ඇත්තට මෙතන කියනකොට වේදනා පත්‍යතාව සංඥා චේතනා සංහා කියන මේ කාරණා තුනම හොඳටම අපෙන් කෙලෙදිච්ච අපෙන් අවුල් වෙච්ච අපි විසින් ඒක සංස්කරණය කරන සංකර කරන ලද්දා වූ මෙන්න මේක මත ඉඳගෙන තමයි විතක්ක පහල කරන්නේ. හිතේ පහල වෙන්නා වූ විතක්ක. එහෙම නැත්නම් එක එක අරමුණු හරහා අරමුණු රාශියක් ඉදිරිපත් වෙච්චාම මෙන්න මේ අරමුණයි මට ඕනේ කියලා ඒ අරමුණට හිත නංවන ගතිය. එහෙම නැත්නම් හිතේ කොච්චර දෝ දේවල් පහල වෙච්චාම මෙන්න මේකයි මම ප්‍රකාශ කළ යුත්තේ කියලා ඒ යන දේවල් වලින් විතක්ක විතර්කණය කරන දේ. ඒකාන්තේ පදනම් වෙලා තියෙන මේ තෘෂ්ණාව මතයි ඒ විතර්කේ මත ඉඳගෙන අර ලැබਿੱච්ච තෘෂ්ණාව තව තවත් පහළ වෙන්නත් පුළුවන් නැග ගන්නත් පුළුවන් ප්‍රහාණය වෙනවා නම් ප්‍රහාණය වෙන්නේ ඒ විතර්කය මතමයි ඉස්සරහට පස්සට ගිහිලා නෙවෙයි මේ විතර්කම තමයි විශාල ඝන බහල භාවයට යන්නේ කතා බාහුවලේ කරන්නේ ප්‍රපංචකරණය කියන්නේ විචාර වශයෙන් මේ විකාරත් සුෂ්ණාව තව තවත් ඇතිකරන්ට ඒවා läග ගන්නට උත්සාහයක් වෙන්න පුළුවන්. යම් ආකාරයක තෘෂ්ණා ප්‍රහාණයක් නිරෝධයක් වෙනවා නම් ඒක වෙන්නේ මේ තෘෂ්ණාව ඇති කිරීමට හේතු විතක්කේ ਵਿਚාරයේ මතයි. මේ කියන්නේ යම් ආකාරයක සම්‍යක් දෘෂ්ටියක් ඒක ඔය අපි සාමාන්‍යයෙන් වශයෙන් කතා කරන සම්මතකතා ඥාන සම්මාදිට්ඨිය නෙවෙයි මේ විස්තර කරන්න හදන්නේ මේ වචනවල. කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ සදාචාරය සම්බන්ධ කරගෙන. මේ යන්න හදන්නේ මේ සදාචාරයේ මතු මැත්තේ ඉඳගෙන ඉහළට ගිය මට්ටමක් මේ දැන් පේනවා. ඒ මොකද ඒ කියන්නා වූ රූප සත්‍ය රූප ඇහ චක්කු විඥාන ආදී ඒ ඒ තැන්වල තෘෂ්ණා පහළ වෙන්න පුළුවන්. ඒ ඒ තැන්වල මකන්න පුළුවන්. මේක ඊටාම ක්ෂණ බංගුරයි. ඒ ඒ චිත්තක්ෂණයේ සාහන්දෘෂ්ටික වශයෙන් ඇති වෙනවා. ඒ ඒ චිත්තක්ෂණයේ සාහන්දෘෂ්ටික වශයෙන් නිවන් දකිනවා. හරියට වැඩ කළොත්. ඒ නිවන පිළිබඳ කටයුතු නොකළොත් ඒ ඇති වෙච්ච තෘෂ්ණාව වඩා වර්ධනය වෙනවා, ඝන බහල් තත්ත්වයටපත් වෙනවා. මෝහ පටල වශයෙන් දිගින් දිගට දිගින් දිගට වැඩෙන්න පටන් ගන්නවා. එනිසා මේක කවදාකවත් සමත සම්මාදිට්ඨිය වෙන්නත් බෑ. සුද්ධ සමත සම්මාදිට්ඨිය වගේ කෙලෙස් මේ කපා හැරීමක්, නිරෝධයක්, සලකා බැලීමක් විතර ඇත්තේ කරනවා කරන්නේ කොහොමද? පරිඋත්ථාන මට්ටම පමණයි. ඒ පරිඋත්ථාන මට්ටමේ ඉහාර තියෙන කෙලෙස් වලට මේ සමතේ කියන ආයුධේ පාවිච්චි කරන්න බෑ. නමුත් මේ කින්යිසික ධර්මයේ ඉතාමත් විපදසියු ඉතාමත් මේකේ මහත්මා රූපයෙන් කටයුතු කරන දේවල් සමහර විට අපිම අපේ සංඥාවල් වලට පුදුමාකාර ආදරයක් වටනවා. අපිට පහළ වෙන චේතනා වෙනුවෙන් මැරෙන්න උනත් අපි ලෑස්තියි. මේ තෘෂ්ණාව තමයි අත්‍තරම මැරෙන්නේ. මේ මේ සංසාරෙ මෙච්චර මේ දිය දණ්ඩක් කරේ කියන්නේ මේ බර අදින්නේ මේ තෘෂ්ණා නම් වූ රාජිනියගේ රාජධානියේ බැල මෙහෙවරක් වශයෙන් තමයි. දාස කරපතම තමයි. ඒ සතුෂ්ණාට විකුදු මාසාවක් කරනවා ඒ විතරක් නෙමෙයි අපේ විතක් ප්‍රදානවලට අපි කුතුමාකාර ආදරය කරනවා. ඒක ආදරය නිසා අපි දැන හොරගෙන සංසාරයට පැදෙනවා. නමුත් ඒ සංසාරයට බැඳීම ඕනම වෙලාවක වෙන්න පුළුවන් අවබෝධ කළොත් ඇති ආකාරයෙන් දැක්කොත් ඒ වෙලාවේ මේක එතනම අතහැරලා දානවා. අතහැරෙන්න හේතු එච්චරමයි. මේ මේ චිත්තක්ෂණය ඇති වෙනවා මේ මේ චිත්තක්ෂණයම නැතුලා යනවා මෙන්න මේ කියන සම්මියක් දෘෂ්ටි ඒකාන්තයෙන්ම විපස්සනා සම්මාදිට්ඨිය. මේ සම්මියක් දෘෂ්ටිය දැන් මේ කල්පනා ඥාන වශයෙන් හෝ නැත්නම් මෙහි බණක් කියනකොට අහනකොට හෝ යම් කිසි කෙනෙකුට පෙර නොඇසු නොවිරු ආකාරයට වැටහිලා ගියොත් ඇත්ත මේකයි ක්‍රියාත්මක කළ යුත්තේ මම ත්‍රි හේතුක ප්‍රතිසන්දි ඇති කියන දනදි කියලා කේන්දර බලන එකවත් නැත්නම් අතීත භවයක තියෙන තෘෂ්ණාව මේ මට ඇවිල්ලා තියන්නේ කියලා මේ කියලා දීලා තියෙන වාං හැලි කටපාඩම් කරන එකවත් එහෙම නැත්නම් මේ කොච්චර මහන්සුණත් මේ ජීවිතේ මට නිවන් දකින්න බැරිය ඒක සඳහා තව බුදු සාසනය කියලාකන් හිතෝ නෑ කියලා කියන එකවත් එහෙම නැත්නම් මේ ගෝ ජනප්‍රිය මතයක් වෙන සියල්ලම බුදු නිවන් දකින්නකම මම බුදු වෙන්න ඕනේ බුදු කරගන්න නිවන් දකින්න ඕනේ කියන අප්‍රමාද ධර්මවත් නොවේ ඉන්නා බණ අහනකොට තේරෙන්න පුළුවන් කලාතුරකින් කෙනෙකුට නැත්නම් කලාතුරකින් චිත්තක්ෂණයක මේ ඇහ මේ රූප මේ චක්ක විඥාන මේ ස්පර්ශ ආදී ඒ ඒ චිත්තක්ෂණයමයි මේ තෘෂ්ණාව පහළ වෙන්නේ ඒ ඒ චිත්තක්ෂණයේම පහළ වෙන බව ගන්නවා නම් එතනම නිරුද්ධ කරන්නට ඒකමයි දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය තමයි මේ විපස්සනා සම්‍යක් දෘෂ්ටිය කියලා කියන්නේ. ඒ විපස්සනා සම්මිය දෘෂ්ටිය කෙනෙකුගේ පහළ වුණා නම් ඒ බුද්ධලයා ඉසගිනි ගත්තෙකුටත් වඩා ඉතාමත්ම සංවේගයක් පහළ කරගන්නවා. පහළ වෙනවා. ප්‍රමාදය වසක් විසක් වශයෙන් වැටෙනවා. අප්‍රමාද වෙනවා නිතරම ඒ තමන්ගේ ආධ්‍යාත්මික වන්නා වූ ඇහ කන නාහේ ජීව කය මන කියන ඉන්ද්‍රිය ටික බලන්න. එහෙම නැත්නම් ඒ වාටල පොතුරු වෙන්නා වූ අරමුණු වෙන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය ධම්ම කියන කොටස් බලන්න. එතකොට ඒ කුද්දලට කවදාකවත් මේ අනුන්ගේ දේවල් බලන්න හෝ අනුන් Taman දක්ලා කියන දේවල් බලන්ට අරවා බිම තියන්න හිතෙන්නේ නැහැ. Tamanට මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකගිය යුතු දැකීම සඳහා විහෙත වෙන්නා වූ මේ රූපයත් ඇහ කනත් ශබ්දයක් ආදී දේවල් ඒක ප්‍රත්‍යක්ෂ භාවනාවක්. අනුන් තමන්ට කියන දේවල් හෝ අනුන් ක්‍රියා කරන විදියට තමන් හිතා ගන්නා දේවල් කවදාකවත් ඒකෙන් ප්‍රත්‍යක්ෂයට සම කරන්න බෑ. ඒ නිසා ඒ පුද්ගලයාට පහළ වෙන්නා වූ සංවේගය, ඒ පුද්ගලයාට පහළ වෙන්නා වූ අප්‍රමාද ගතිය, ඉසගිනි ගත්තෙකුටත් වඩා ඒ පුද්ගලයාට පැහැදිලි පෞරුෂත්ව වෙනසක් ඇති ඊට චිත්තක්ෂණයකට කලින් ඒ පුද්ගලයා ලෝකයා විසින් පෙන්වන ලද පෙන්වන ඊ타මත්ම තුච්ච ඊ타මත්ම පහත් ඊ타මත්ම කෙලසිත ස්වරූපයක ඉන්න පුළුවන්. නමුත් ඒ කෙලසිත ස්වරූපයක පවා ඉඳගෙන සම්‍යක් දෘෂ්ටිය පහළ වෙන්න පුළුවන් බව සම්ප්‍රදාන කූල බෞද්ධයාට අමතක වෙලා තියෙනවා. මේකට මම තනි වචන පාවිච්චි කරන කුරකකම්. මේක සාසන විනාශයේ පිට. අපිට කුහක වෙන්න අයිතිවාසිකමක් නෑ අපි අයිතිවාසිකම දෙන්න ඕනේ එක එකනකට ඒ බුද්ධලට සම්මිය දෘෂ්ටිය පහල කළ දෙන්න ඕන කොච්චර කෙලෙසිලා මේ මොහොතේ හිටියත් ඊගාව චිත්තක්ෂණයෙහි ඒ කෙලෙසීම උග්‍ර මත නිසාම ඥානෙ පහල වුණොත් සම්මිය දෘෂ්ටි පහල වෙන අවස්ථාවක් ඒක අයිතිවාසිකමට සර්වඥාන්තිකව බලපෑමක් කරන්න බෑ මොකද ඒක සර්වඥාන්තික ධර්මයක් නෙමෙයි ඒක න්‍යාය ධර්මයක් ඒක නිසා මේ අපි බුද්ධ ආගම රකින්නවාය රැකිය යුතුය ආදී වශයෙන් යන සිංහල බෞද්ධය ආදී වශයෙන් අපි ලේබල් ගහගෙන ඒ අනික් පැත්තෙන් මේ සංඥාදෘෂ්ටිය පහළ වෙලා නැතිය වෙන්න බැරිය මේක සංඥාදෘෂ්ටිය නොවේ කියලා කියන හදනකොට එකම එක ධර්මයේ මට පේන්නේ අවංකකමක් වෙනකක්වත් හොඳ කරපත් මේ කුහකකක්. ඒකත් වංචනිකව වැඩ කරනවා. මෙන්න මේකට යෝග ආචර ඉතාමත් ප්‍රේසම් වෙන්න ඕනේ මගේ ජීවිතේ මම දැකලා තියෙන යෝගාචේතර ජීවිතයේ ගුණ විනාශ කරන ප්‍රධානම පිළිලයක් තමයි මේ කෝටකම ඒක විවිධාකාරයෙන් පෙනී සිටිනවා. විවිධාකාරයෙන් පෙනී සිටිනවා. ඒක නමුත් හිත කෙනෙකුට නම් උදව් කරන්න බෑ. අනියමෙන් පුළුවන් නියමෙන් නම් කොහොමද කරන්නේ. ඒ නිසා තමන්ම නිතරම කලකිරීමක් වෙන්න ඕනේ මා තුල මෙන්න මේ විදිහේ අනුගේ සම්මිය දෘෂ්ටිය මානින ඒ නිසා මගේ සම්මිය දෘෂ්ටි කෙලසා ගන්න මිහිකුවක කම. කුහනා කියලා මේක තමයි දක්වලා තියෙන්නේ පොත්පත් වල මෙන්න මේක භයානක පැතිරෙන රෝගයක්. ඉතින් මේකට බේත් නැහැ. ඒ මොකද හේතුව අනු මොන විදියෙන් කියන්නේ ගියත් මේ විතක්ක විචාර කියන දෙක ඒ පුද්ගලයාගේ කුවකකම රකින්න ආකාරයෙන් පුදුමාකාර විදිහට ඒ පුද්ගලයා සනසාලන. ඒ කියන්නේ මෙන්න මෙහෙම හිතාගෙනයි. එහෙම හිතානම් මගේ එහෙම නෙවෙයි කියන්නේ මෙහෙමයි කියලා අර කියාපු දේ ගත්ත දේ ඒකම ඔප්පු කරන්න උත්සාහ කරනකොට මෙන්න මේක තමයි මම කියන මිත්‍යා දෘෂ්ටිය. නැත්නම් මේ සම්‍යක් දෘෂ්ටිය අනිත් පැත්ත. ඒ වෙල කෙනෙකුට කරුවත් යනවා ඉදිරියපත් උනත් ඉතින් උදව් කරගන්නවා. ඒ මොකද මේක මේ බේතෙන් හැදිච්ච ලෙඩක් නේ. මේ සාසනේ වඩන්නයි මේ ලෑස්තියේ. අනුගේ සුද්ධ දිට්ඨියටයි මේ හදන්නේ. එන්ටයි පිළිලගේ තියෙන්නේ සදාචාර පදනම. ගන්න උත්සාහය බොහෝ දෙනාගේ මේ ප්‍රසංසාට ලක් වෙන්න පුළුවන්. නමුත් එකයි සිද්ධ වෙන්නේ ඒ බුද්ධලයා බුද්ධලට ඒක උදේ. ඒකට උදව් කරන්න බෑ. තමයි තමන් ඇති වෙන කම නිසා ධර්මයේ බුද්ධ රත්නය සංඝ රත්න මොනවත් අත්දැකීම. ඒක නිසා අපි නිතරම බලන්න ඕන අපේ දර්ශනය කොහොම ඉදිරියට. ඒක බොහොම වයිවර්ණ කරන්න ඕනේ නැහැ. කාටවත් ඒක සංකර කරන්න දෙන්න හොඳ නැහැ. හිතට සංකර කරන්න දෙන්න හොඳ නැහැ. අපි ඒක පැහැදිලිව දැකමින් යනවනම් පේනවනම් අපි හදන්න කැමති නම් හැදෙන්න කැමති නම් අන්න ඒකට කියන්න පුළුවන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉස්සරහා කියන සම්‍යක් දෘෂ්ටිය කියලා මේක තමයි මේ විපස්සනා සම්මාදිට්ඨිය කියලා සඳහන් කරන්න පුළුවන්. ඒක තාම මාර්ගඵල ඥානයකටවත් මාර්ග ඥානකට කිට්ටු කරලා නැහැ. නමුත් මේකෙන් තමයි ඊගාවට මාර්ග ඥානය පහළ කරන දෙන මාර්ග සම්මාදිට්ඨිය සලසා දෙන්නේ. මේකට ආසන්න වශයෙන් හේතු වෙන්නේ සමත සම්මාදිට්ඨිය. නමුත් සමත සම්මාදිට්ඨිය අර කියන කුහනා ලපනා වගේ වැඩ අයින් කරලීමේ මූලික යාන්ත්‍රණය. ඒ ඕන තරම් ඒ සම සම්ම විපස්සනා සම්මා දෘෂ්ටිය වරද්දවල තියාගෙන ඒ කියන සමතේ ඕල් තරම් තියාගන්න පුළුවන්. අපිට මේ මිනිස්සුගේ ලොකු දෙයක් වෙනවා. මේ අදත් වෙනවා එදත් වුණා සාතනෙට මම කනගාටු වෙන්නේ ඒ බුදුලා ගමන්ඩ දේවයක් කරගන්න කියලා. ඒක නැත්තම් සමන්ඩ කරන්නේ උපරිම දේවයකට කියලා මේ බාහිරයට හැරීමෙන් දක්වන ආදර්ශය නම් උදාගමත නොගැලෙන තරමේ අන්න අන්‍යාගම් වල දක්වන ඒ නරක ආදායයක් ඇති ඒ තේරෙකම තේන් කියන මේ විපස්සනා සම්යන්ත්‍රයේ කියන එක අමුතු જાති එකක්. ඒක අමුතු જાති සම්යන්ත්‍රය. ඒක නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තෙන්නන් ඉස්සර වෙලා මේ දුක්ඛ සත්‍යයේ දුක්ඛ සමුදය සත්‍ය නිරෝධ සත්‍යයක් දක්වීම ඉතාමත් සැලකිලිමත් දෙයක්. සැලකිලිමත් ගිය යුතු දෙයක්. ඒකටයි අපි කලින් අර සඳහන් කරේ. දුක්ඛ සත්‍ය වෙන්නේ ඇහැ, රූපය, ඇහැ, චක්කු විඥානය, උත්පාදයේ වේදනාව, චේතනාව, සංචේතනාව, සංහාව, විචක්ක විකාර කියන්නේ ධර්ම ටික. ඒවා චිත්තක්ෂණ. ඒ ඒ චිත්තක්ෂණේ මේ කියන වාතාවරණයට ඕන වෙලාවක සුත්නාවක් පහළ වෙන්න පුළුවන්. මේ අතීත භව තෘෂ්ණාවක් කියලා ගන්නවා නම් ගත්තර කමක් නැහැ. නමුත් මේක නම් කියලා කියන්නේ එතනමයි පහළ වෙන්නේ. <clears throat> ඒක පිළිබඳව අතීතයට දාලා හිතාගත්තද ඒ දෝෂයක් නෑ. නමුත් ඒකේ උත්සවස්ථාවට යනකොට නම් පැහැදිලිව පේනවා එත්තේ තේසා එත්තා එත්තේසා තන්න උපජ්ජමානා උපජ්ජති නිමිතමානා නිමිතති. උපදිනවා නම් රූපයක උපදින්න පුළුවන්, ඇහෙත් උපදින්න පුළුවන්, චක්ක විඥානෙත් උපදින්න පුළුවන්, ස්පර්ශයෙත් උපදින්න පුළුවන්, වේදනාවෙත් උපදින්න පුළුවන්, සංඥාවෙත් උපදින්න පුළුවන්, සංස්කාර චේතනාව උපදින්න පුළුවන්, සංඥාව උපදින්න පුළුවන්, විචක්කේ උපදින්න පුළුවන්, විචාරය. läග ගන්නවා කියනකොට නම් කියන්නේ කලින් ඉපදිලා දැන් läගගත්තයි කියන්නේ. ඒකත් එක නිවීම දෙයක්. ආණ්ඩේ වෙන්නේ දන්නවනේ මෙන්න මෙතනම ඉපදුනේ කියලා අර කිලෝමයක් අර දරුවචන මතක් කරා ආගේ යම් කෙනෙක් නිදානේ දන්නවනම් ඒක එතනම ප්‍රහාණය කරන්න ඒ බුද්ධයාට ශක්තියක් ධෛර්යයක් උදවත් ගන්නක් පානවා. එහෙම නැතුව ඒක හිතනවනම් ආගයදී සුභාසින්තනයකින් අපිට මේක සිද්ධ වෙයි. මගේ ගුරුවරයා දක්ෂ නිසා සිද්ධ වෙයි. කටපාඩම් කරගෙන කරගෙන යනකොට මට වෙයි. එහෙම නැත්නම් මම අනුන්ට කරන පින් නිසා මට වෙයි. මේ තේරෙගෙම වෙන්නේ අර ප්‍රමාදයක්පත් වීම. ඊට වඩා මේ මොහොතේමයි මේක ඇති වෙනව නම් ඇති වෙන්නේ මේ මොහොතේමයි මේක නැති වෙනව නම් නැති වෙන්නේ කියන එක විපස්සනා සම්මාදිට්ඨිය කියලා කියන්නේ ආරක්ෂාවක් නිසායි මොකද සමත සම්මාදිට්ඨිය මේ කියන අත්විග්‍රහය ගැලපෙන්නේ නැහැ සම්මසගතා ඥාන සම්මාදිට්ඨියට මේ අත්විග්‍රහය ගැලපෙන්නේ නැහැ මාර්ග සම්මාදිට්ඨියට මේ අත්විග්‍රහය ගැලපෙන්නේ නැහැ විපස්සනා සම්මාදිට්ඨියයි ප්‍රායෝගික වශයෙන් දුක ගැම්මක් කරන් දෙන්නේ අන්න ඕකයි අපිට මේ අද නිස්සාරණ වනේ වර්තමානයේ පැහැදිලි කර දැනගත යුතුයි. මෙතෙක් කරපු විස්තර අනුව හෝ තමන් කළ භාවනා අනුව යකිනකොට වැටෙනවා නම් තමන් කරන ආස්වාද ප්‍රස්වාප ඉන්දීම හැකිලිම ආදී මූලික අවියක් මාර්ගය දක්වා ගමන් කරන භාවනාවකදී කොට මේ වායෝ පොත්හත ධාතුවත් ආයේ ප්‍රභාවයක් ඒ කයේ ප්‍රසාදය නිසා අනෙකුත් ඇහින් දැකින් නොලබ නොපත හිත යනවා නම් මේ පිළි නැතිවීමතෝ ආස්වාද ප්‍රසවාසයේට ඒතන උපදින්නා වූ ඒ මෙනෙහි කරන හිත මෙන්න මේ කාරණා තුන මතම සංසාරය ඇති වෙන්න පුළුවන් මේ මතම නිරෝධය ඇති වෙන්න මේ වායෝ පොත්හබ්බ ධාතුව කියන පහල යන හුලං ගැල්ල මතම કૃષ્ණා පහල වෙනවා. පහල වෙනවනම් පහල වෙන්නේ එක මතයි එතන හිතතියේ. ඒකම එතන පහල වෙන કૃષ્ණා දුරු කිරීමම නිවනමයි ඒක සමහර වෙලාවට తాවකාලික වශයෙන් එක ලබනවාට කියනවා සාදාංගණී කියලා. ආ මේ දෙවිස්වාස කරන්නේ නැත්නම් ඒ බුද්ධලයාට මේ ප්‍රතිපදාව වෙන මධ්‍යම ප්‍රතිපදාව වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි සම්මාදිට්ඨිය පිළියම් කටයුතු මට්ටමට දුරවලා තියෙනවා. ඒක ඉදු කර ගන්න වෙනවා මේ සම්මාදිට්ඨිය පෝෂණය කළ යුතු අනුග්‍රහ ධර්ම පහක් මාර්ගය. සීලය අනුග්‍රහ කරන්න ඕනේ, සීලෙන් අනුග්‍රහ කරන්න ඕනේ, සුතෙන් අනුග්‍රහ කරන්න ඕනේ, බණ අහන්න ඕනේ, සාකච්ඡා අනුග්‍රහිත කරන්න ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. සමදානුග්‍රහිතය දෙන්න ඕනේ පුත්ලාගේ හිතට සමාජයක් ඇති කරගෙන දෙන්න ඕනේ. ඊගාට විපස්සනානුග්‍රහිතෙන් අපල දාන සීලවල සකල ගත යුතු දේවල් ගැනීම කියන මේ අනුග්‍රහ පහ මාර්ගයේ මේ විපස්සනා සම්මාදිට්ඨිය ඉදු කරගත්තොත් නම් ඒ පුද්ගලයාට ඊගාවට කියන හේතෝ ඵලය හෝ හේතෝ ඵල විමුක්තිය ප්‍රඥා ඵලය හෝ ප්‍රඥා ඵල විමුක්තිය කියන මාර්ග ඵල ඥාන ලබා ගන්න පුළුවන්. නමුත් යම් ආකාරයකට කෙනෙක් කියනවා නම් මේ ආස්වාද ප්‍රසආතේ මත කොච්චර වෙලා භාවනා කරත් ඒකෙන් කොහොමද නිවනක් ලබන්නේ? ඒකෙන් නිවනක් ලබන්න බැරිය. මොකද අපි ත්‍රි හේතුක නැත දන්නේ නැහැ. අපිව කටපාඩම් කරේ තු ලයිස්ට් ටික දන්නේ නැහැ. අපි මේවට කියන්නේ විචක්ෂණව විස්තර කරන්න දන්නේ නැහැ. ඒ වෙනතනම් අපිට හොඳ හොඳ ගුරුවරුගෙන් ආශිර්වාද ලැබෙන්නේ නැහැ ආදි වශයෙන් නැති බැරි දේවල්. ගොඩාක් විස්තර කරගෙන. මේ සම්මිය දෘෂ්ටිය මේ මේ දෘෂ්ටියමයි නැත්නම් මේ ස්පර්ශයේමයි කුෂ්ණාව පහළ වෙනවා නම් පහළ වෙන්නේ මේ සුහුස්මේ කුෂ්ණාව ස්පර්ශයේමයි කුෂ්ණාව හේ වෙනවා හේගෙන පුළුවන් මේ කියන එක අදහන් නැත්නම් නැත්නම් එනේන හුස්ම රැල්ලක් දිහා ඉතාමත්ම සාදරව එකින් එකට එකින් එකට අලුතෙන් බලන්නාසේ මේකෙමයි කුෂ්ණාව කියන්නේ මේකෙමයි නිරෝධය කියන්නේ කියන ධර්ම දාගන්න බැරි නම් ඒකේ බුදුරජාණන් බලන්න බැරි සෑම චිත්තක්ෂණයකම මේ කියන සම විපස්සනා සම්මාදිකයේ අන්තභාගී තත්ත්වයටපත් වෙනවා. කොර වෙච්ච තත්ත්වයටපත් වෙනවා. Taman ඔසවාගෙන යන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. යම් මොහොතක මුළු හදින්ම මේ උත්තරයල්ල මේකමයි કૃෂ්ණාවට හේතුව මේකමයි නිරෝධ සත්‍යයට හේතුව කියලා එන එන හැම හුස්මක්ම තාම සාතරෙන් බලන්න පුළුවන් නම් ඒ පුදුලයි කුසල ඡන්දේවත් ශ්‍රද්ධාවත් කවදාකවත් ලැබෙන්නේ නැහැ. එහෙමනම් ඒ පින් සම්මියක් දෘෂ්ටියේ අනිවාර්යයෙන්ම ඉදිරියටම සාල්ු කරගෙන සාල්ු කරගෙනම යන්නේ. එහෙම නැත්නම් ඒ හුස්ම රැල්ල මත නෙවෙයි නම් මේ හුස්ම රැල්ල වදින තැන නාටේ හෝ හුස්ම රැල්ල නිසා පින්දෙන හැටින උදරේ ඇත්තා වූ මේ කාය ප්‍රසාද ස්වરૂපය අර වාගේම કૃષ્ණාව ඇවිල්ලා ඇලෙන ලාට්ටුවක් එතනමයි ගලවනවා නම් ගලවනවා එහෙම නැත්නම් මේ ආස්වාද ප්‍රසවාදයේ නාසිකාග්‍රේ හැපෙන තැන හෝ ආස්වාද ප්‍රසවාද වාතයේ නිසා පිම්බීම හැකිලිම සිදුවෙන බව දැනගන්නා වූ මෙහි කරන හිත කියන එකක් තියෙනවා මේ වෙනකොට ඒ මෙහි කරන හිත පහළ වෙනවා නම් ඒක වදින තැන ආන්න මේ හිතත් ඒ කාන්තේම තෘෂ්ණාවට ලැබුම්පලක් මේ හිතත් තෘෂ්ණාව පහළ කරන උණු තැන මෙතන නිරෝධේ පාරේ ඊගාට මේ කොච්චර ඊට ඉස්සර චිත්තක්ෂණය කොච්චර කෙලෙසිලා තිබුණත් ඊගාව චිත්තක්ෂණයේ කුෂ්ණා පහළ වෙන හැටි දැක ගන්න පුළුවන් නම් එතන නිරෝධයේ පූර්ණ පිටපිටාව සකස් නැත්නම් මේ තුන එකට ගමන් කරන තාක්කල් අපි කියන ස්පර්ශය කියලා පස්ස චෛතසිකය කියලා මේ පස්ස චෛතසිකය බොහෝ කාලවට අල්ලගන්න දැනගන්න තේරුම් ගන්න අමාරු දෙයක් කියලායි උගන්වන පොත්වල උගන්වන. ඇත්ත ඒ මොකද අපි යම් කිසි දෙයක් විඳිනකොට මේ වැඩ වෙලා ඉවරයි. උස්මක් ඇවිල්ලා, නාගකාගේ වැඩිලා, දකින්න මෙනෙහි කරන හිඳ පහළ වෙලා, ඒ තුන එකට ගමන් කරලා මෙන්න හුස්ම සීතල බව හෝ උණුසුම් බව කියන වින්දනයකට ඇවිල්ලා ඉවරයි. හොඳයි කියලා හෝ නරකයි කියලා හෝ ඒ වින්දනයට ඇවිල්ලා ඉවරයි. එහෙම නැත්නම් හොඳ දෙක හොඳ නරක දෙකම සැප දුක් දෙකම නැති අදුක්කම සුඛ වේදනාවක දැන් ඉන්නේ එකෙන් දැනරෝ වින්දනයට ඇවිල්ලා ඉවරයි. ඒ නිසා අපට ස්පර්ශය කියන වගේ දේවල් ඉරේ පිටිපස්සේ තියෙන. නමුත් මේ සමුදේ පෙන්නකොට හෝ නිරෝධේ පෙන්නකොට කිසි දෙයක්ම සමාජිකත්වයේ අඩුපාඩුකමක් වෙනවා නෑ පූර්ණ අවස්ථාව දින මොකද සමහරුන්ට මෙතන මේ ස්පර්ශයත් නිවන් දොරටුවක්. කසන්ති පුස්සා උපතින් උපදින් පදිච්ච නිරූපදින් තේන පස්කසයෙන් පස්සා මේ ස්පර්ශය ලපවා ස්පර්ශ අපි කරන්නේ අපි කලින් ගත්ත අගයන් ආඩම්බරයක් මත ඉඳගෙනයි. යම් කිසි කෙනෙක් හොඳට නිරෝධය ගැන කල්පනා කරලා හොඳට තෘෂ්ණාව ගැන කල්පනා කරලා මෙතෙක් තිබුණු අගයන් ආඩම්බරයක් අපි කියන්නේ හනමිටි කියලා කියන්නේ. අපි රුචි මරච්චික කියලාම පහ දබලා මේ ස්පර්ශයේදී අස්පර්ශයේ වතින් බලන්න පුළුවන් නම් කොහේ ස්පර්ශයේ ස්පර්ශ කරයිද කියලා. ස්පර්ශයේ ස්පර්ශ කරන්නේ රුචි මරච්චිකම් කියනෝ නම් තමයි. තේරුම් බේරුම් කියනවා නම් තමයි. ඒ පිළිබඳව මනාවමනාපකම් කියනවා නම් තමයි ස්පර්ශ ස්පර්ශ කරන්නේ. මනාවමනාපකම ගිය ගමන් ස්පර්ශ ස්පර්ශ නොකතාතාරිනවා යෝග ආචරය මේ කලින් කියන ධර්ම මාර්ගය දන්නේ නැත්නම් කියන මොනවාක්වත් තේින්නේ නැතුව ගියා. භාවනාතිකේ රසයකුත් නැතුව ගියා. සතිය කැඩිලක් දන්නේ නැහැ. සමාධිය කැඩිලක් දන්නේ නැහැ කියලා මෙච්චර ඉතාමත් වටිනා වශයෙන් අල්ල ගන්න බැරි තරමට ගිය ස්පර්ශයේදී ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනට ගිහිල්ලා ඒක කියව ගන්න ගන්න. අන්දමන්ද වෙනවා. මේ මොකද උනේ කියලා හිතනවා. වටපිට බලනවා. ආය හයියෙන් හයියෙන් හුස්ම ගන්නවා. කුම්බනවා ආකුලවනවා. ඒ මොකද ස්පර්ශෝ ආපහු ස්පර්ශ කරනවා. නමුත් අපි තේරුම් අරගන්න පුළුවන් නම් මේ අපි ගෙතෙක් ගත කරපු මේ අරණ්‍යගත ජීවිතේ නිසා හෝ සීලේ නිසා හෝ අපි ළඟ තිබුණේ පරණ මත මතාන්තර අයින් වෙලා කුචි අර්ථයන් අයින් වෙලා මනාපමනාපකම් අයින් වෙලා ඊට පස්සේ ස්පර්ශයන් ස්පර්ශ කරගන්න බැරි තරමට වැඩි වෙනවා. විකට වැඩි යනවා ස්පර්ශ ස්පර්ශ කරගන්න බැරි වක් වුණා නම් ඒක ඉතාම වටිනතන. මේ කප්පේ හොරක් පැය ගණන් ඉඳලා ඉතින් මේක හේතු කරලා දෙන්න ඕනේ මෙන්න මේ මේ සමතුලිතතාවයක හිත පවත් ගන්න පුළුවන්. මේක බොහොම වටිනතන. ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැහැ කියලා කියන්නේ අංශභාගයෙන් තියෙන ලෝක ලක්ෂණ නෙවෙයි. කිරියටින් නෙවෙයි. තොරවීම නෙවෙයි. සතිය බැඳීමක් නෙවෙයි. සමාජයේ බැඳීමක් නෙවෙයි. ස්පර්ශ උත්පත්ති නොකරන්නේ නැතුව කවදාකවත් විපස්සනා හරියන්නේ නැහැ. ඉතින් මේ නිසා මේ මෙනෙහි කිරීමේ ක්‍රමයේ පිළිබඳ චෝදනා කරන අත්ෝ කියනවා ඕ මිත්මන මේ සංඥා වේදේ නිරෝධයට පවා යනවා වගේ වැටහෙනවා. ඒගොල්ලෝ හිතනවා දැන් නිවන් දැක්කයි කියලා සෝවාන් වුණයි කියලා. මේ මේක පිළිබඳ විචනය කරා. ඇත්ත. මේ தත්ත්වය උනාට වැඩිය උතුම් කළ කලකුවත් ඒ බුද්ධල සංඥා වේදිත නිරෝධිත කියයි කියන කර්මත හිතන්නේ ඉඳ කියලා. නමුත් ඒක හිතවිල්ලක් විතරයි. ඒක ආදාත් ඉන්දියේ හැකිලීමේවත් කියන හිතක් නෙවෙයි. හිත පිට ගිහිල්ලා. ඒ වගේම තමයි ස්පර්ශ ස්පර්ශ නොකරන මට්ටමට ආවට පස්සේ මෙහෙමද මොකද උනේ කියලා කල්පනා කරන්න නම් ඒත් තරමේ නෙවෙයි. ඒත් මධ්‍යම ප්‍රතිපදාවේ අවශ්‍ය කරලා තියෙන්නේ ඒ తත්වයේ ඇතිලා තියෙන හේතු සහිතවයි ඒ හේතුමත් ඒ తත්වේ පවතිවා මට මේ මගේ හිතට මේක නිසින්ින්දේ බලා ගන්න ලැබේවා කිය උලන් වදින්න නැත්නම්කපත් වෙන ඉදි බංගන් දැල්ලක් පහන් දැල්ලක් වගේ එහෙම පවත්තන් කරනවා අච්චාර පොත්වල කියලා දෙන්න බැරි එහෙම නැත්නම් විග්‍රහ කරන්න බැරි සාමත්ව ගැඹුරු ඇති වෙන මේ ස්පර්ශේ පවා මේ විදිහට භාවනාවේදී යම් යම් අවස්ථාවල යම් යම් යෝග අවතරෙන්ට විශේෂයෙන් කටයුතු වෙන වෙලාවල් ස්පර්ශයන්දී අපි මනාපෙතින් ස්පර්ශය ස්පර්ශ කරන තාක් කල් තමයි ඒකකොට දිග කියනවා පළල කියනවා ආකාර දුන්නා සතහන් කියනවා හොඳ නරක කියනවා මේ සී කතාව කියන්නේ විද්‍යාඥාන්ති මේ යෝගාචරෝගඩ මල් කරවන්නේ නෙවෙයි මේ ස්පර්ශ ස්පර්ශ කිරීම ගැන පටන් ගත්තාම තැනකදී ස්පර්ශ ස්පර්ශ මොකක්ද කරන්නේ එතෙන්දී භාෂාව ගොළු වෙනවා ව්‍යාකරණ වලින් කියාගන්න බැරි වෙනවා නමුත් යාපු මාර්ගය කියාගෙන යනකොට යෝගාවචරයට හිනවා ආගෙන ඉන කර්මස්ථානචාරයට හිනවා නොකිය ගමනක් දැන් මුගිය පලාතට ඉතිතියි කියන්නේ. ඊට පස්සේ තමයි වේදනාවන් පාල වෙන්නේ මනාප වශයෙන් හෝ අමනාප වශයෙන් හෝ ස්පර්ශෝ ස්පර්ශ නොකරන අවස්ථාවේ පාල වෙන වේදනාව අදුක්කම සුඛ. කිසිම සුඛයක් නැහැ කිසිම දුක්ඛයක් නැහැ. දන්නේ නැති මිනිහට අන්දමන්දයක් කලකොලයක් අක්කු මුක්කු වීම දන්නේ කෙනාට ඒක සැප. වේදනාව නැති බව කියන සැපේ තියෙනවා. මෙන්න මේක මත ඉඳගෙන සංඥාවල් ඇති කර ගන්නවා නම් ඒ ඒක මොකද કૃષ્ණා කාර්යද ආය සංසාරේ පැතිරෙනවා. මේක හොඳයි මේක මගේ මේක මට විතරයි පුළුවන් මේක මම කට්ටියට කියලා දෙන්න ඕනේ ගුරුවරයන්ට උගන්වන්න ඕනේ ආදි වශයෙන් මේක මේක සටහන් කරලා ගන්න හදනවනේ ලකුණු තියා ගන්න හදනවනේ ඒ කියන්නේ මේකට යන්න දැරලා බලහින් පුදාන්නේ නෑ. මගේ කරගන්න හදනවන මේ මැත්තේ භාවනා හිර වෙන්න පුළුවන්. ওই ධම්මුද්දච්ච පහාන නැත්නම් ධම්මුද්දච්ච අ ධම්මුද්දච්ච පහාන ක්‍රමයේදී මේ වගේ වෙලාවට තතු උද්දච්චයක් පහ වෙනවා කියන්නේ. කවදාකවත් නොදී නොදැක්ක විදිහට නොදන්න විදිහට මේවා බලානිනකොට පුදුමාකාර විදිහේ සතියක් සමාධියක් උපේක්ෂාවක් නිකාන්තයක් වගේ පහළ වෙනවා. එතකොට යෝගාවචර උත්සාහ කරන මේකේ සංඥාවක් කරන් තියාගන්න. මේක ලකුණක් කරගෙන ඉන්න. ලකුණු ගන්න බැරිකමයි මේකේ තියෙන විශේෂ දේ. නමුත් ඒකේදී ලකුණු ගන්න උත්සාහ කළොත් ප්‍රධාන වශයෙන්ම අර මූල කර්තස්ථානේ හිත ගැලවෙනවා. ඒක ඇති. මෙතෙක් ආපු ගමනට මෙතෙක් කරගෙන ආපු ඉතාම සූක්ෂම සමතර භාවයේ සම්පූර්ණ කඩන වැටිලේ යන්නේ. නමුත් ඒ වෙලාව එකවර කඩනවා. ඉතින් ටික ටිකෙන් ටික චිත ආරමුණු දිගේ රස විඳලා විඳලා අන්තිමට ඔතනින් පටන් ගන්නකොට දැන් එක පාඩ නිින්දකට වැටෙනවා වගේ ගැස්සීලා අවදි වෙනවා. එතකොට යෝගාචර වටවලාගේ කවුන් දෙක තුනක් ගිහිලා ඉවරයි. ඒ මොකද මේ සංඥාවක් නැති තැන සංඥාවල් පෙන්වන්නේ නැති තැන්වල සංඥා කඩන්න උත්සාහ කරනවා සංඥා ගන්න උත්සාහ කරනවා. හරියට අහසේ චිත්‍රාලින්ද හදනවා. මේක නෙමෙයි අවශ්‍ය කරලා තියෙන ගමන් දරගන්න උඩ ඉස්සලා ස්පර්ශ වශයෙන් නැතුව ගියා වේදනා වශයෙන් නැතුව ගියා සංඥා ලබා ගන්න තත්ත්වයක් පහළ වෙනවා. එහෙල් තැනක චේතනා පහළ කරන එක සංසාරට බැහැ. චේතනා නැති තැනට මේකම හේම බලාගෙන ඉඳන්ට යනවනම් නිවනටපත් වෙනවා. නිවනට උනන්දුවක් ඇති කරලා දෙනවා. සංඥාවක් නැති තැන සංඥාවක් ඇති කරන්න ගියොත් ඒකත් චේතනාවක්මයි. මම මාගේ කරගන්න හදන උත්සාහයක්මයි. නමුත් සංඥා නැති බව දැනගෙන තමන්ට කොහොමඩක්ක සීල ආරක්ෂාව තියෙනවා, සති ආරක්ෂාව තියෙනවා. ඒක දිහා හොඳට බලන්න පුළුවන් නම් ඔන්න චේතනා නැති භාවනා නොකරන මෙනෙහි නොකරන ප්‍රයෝග නොකරන හිත ටක ගන්න. සමහරවිට මේ නෝට අරමුණකුත් නැහැ. නමුත් කලකොලෙකුත් නැහැ. කලකොල වෙන්නේ අර කෝරු ගති නිසා. නොදන්න කම නිසා. කෝල ගති නිසා. එහෙම නැතු හොඳට චේතනා පහළ නොවි. සංස්කරණේ නොකර. එහෙමම බලන් ඉන්නවනේ ඒ යෝගාවචිකාර මුල ඉඳලාම ආපු වැඩපිළිවෙලේ නිවා ගමන වැඩපිළිවෙල. ජීවා ගමන වැඩපිළිවෙල. නිරෝධ කරන වැඩපිළිවෙල තවත් ඉදිරියට පියවරක් ගියා. අන්‍ය විදියට චේතනා මට්ටමේ අඩු වෙනවා නම් චේතනා නැති ක්‍රියා නැති කතා නොකරන මෙනෙහි නොකරන කල්පනා නොකරන හිතක් ආවොත් ඒක තෘෂ්ණාව දැක දැක දන දන බස්සන්න පුළුවන් කරා. දැන දැන දැක දැක දැක දැක දැන දැන නතර කරන්න පුළුවන් තරම්. ඒකෝට අපි හරි පාළු. හරීම ඒකාකාරයි. හරීම පදනම් විරහිත ගතියක් තියෙනවා. හරියට කොම්ුණා වගේ රහෙන් තල්ලු කරලා දැම්මා වාගේ තල්ලු එලවලා දැම්මා වාගේ පාළු ගතියක් තනි ගතියක් දැනෙනවා. ඒ මොකද සංසාරේ මෙතෙක් කල අත් නෑර හීනෙන් පවා අපිත් එක්ක ස්වార్థව හැසිරෙන ආ වූ තෘෂ්ණාව මේ වෙනකොට චිත්තක්ෂණයකට කරයනවා. නිසා අපේ ජීවිතේ එල්ලයක් නැතුව යනවා. මොකද වෙන්නේ කොහොමද වෙන්නේ ආදි වශයෙන් ඒ ඇති වෙන භාවනා ස්වරූපේ මාහිස් ගතියක් පාළු ගතියක් විශාල ඉදපාඩු සහිත තැනක් මම විතරක් තනි වෙච්ච ගතියක් වැඩේන පටන් ගන්නවා. යෝගාචර සමාහට මමත් අමතක වෙනවා. ඒ වෙලාවට හොඳට බලන්න පුළුවන් එවැනි හිතක සබ්බ පාපස් ආකරණම් කියන මූලික தත්ත්වය කියන කිසියම් තෘෂ්ණාවක් නැහැ කිසියම් තරහක් නැහැ මේ මොකද්දෝ අන්දමන්ද භාවයක් නැහැ මොකද උනේ මේ මොකද උනේ කලබලයක් කලකොලයක් මොකුත් නැහැ මොකද ඔව් ඒ දක්වා අපාර්ගය දන්නවනම් තෘෂ්ණාව විතරක් නෙවෙයි ද්වේෂය පහළ වෙන්නේ නැහැ මේ තෘෂ්ණාව නැති වෙනකොට තමයි හුඟක් වෙලාවට ඒ ද්වේෂයේ මාර්ගයෙන් මේක එපා කරවන, කම්මැලි කරවන, එහෙම නැත්නම් නිින්දටපත් කරවන තත්ත්වය ඇති වෙනවා. මොකද ඒ තාකල් හිත දෙවන්නේක් සහිතවයි ගමන් කළේ දැන් ඒ දෙවන්න නැති වෙච්ච නිසා පාළුපතියක් දැනෙනවා. නමුත් මේ තමයි අර සක්කාය දිට්ඨිය දැන් කුඩු කුඩු වෙලා කැඩි කැඩි වෙලා විනාශ වෙලා යන්න පටන් අරගත්ත නිසා දැන් මේ මට මම මාගේ කියාගත්ත ගති නෑ. හැබැයි දර්ශනයේ කිසිම පාඩුවක් නෑ. ඒ දර්ශනයේ තියෙන විශේෂ ලක්ෂණ ටික තමයි මම මේ එකින් එක එකින් ටිකක් විස්තර කරේ. ඒකේ කිසිම ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ නෑ. වේදනාව වින්දනයක් කරන්නේ නැහැ සංඥාව සංඥා ගන්නෙ නැහැ චේතනාව චේතනා පහල කරන්නේ නැහැ තෘෂ්ණාව පැනලා ගියේ ඉතින් මේක අකරතැබ්බයක් මේක කලකොල වීමක් පාර කලකොල වී අන්දමන්ද වීමක් කියලා කල්පනා කරොත් ඒ කියන්නේ මම අර කැමතක් කරන්න හදන නැවත නැවතත් කියන මේ සමත විපස්සනා සම්මාදිට්ඨිය හිගකම් විපස්සනා සම්මාදිට්ඨිය කියන්නේ කප්පාදුවක් කප්පා කියන්නේ. ඒක නැත්නම් මේ මුත්‍ර කල් වඩාන්නාපු වැඩිලක් ඒක නෑ. කප්පාදෝ කියන්නේ මොකද්ද ගහක් හදාගෙන යනකොට ඒකේ අනවශ්‍ය කරන්නා වූ යම් කොළඹීමක් තියෙනවනේ මකුළු ගල් බැඳීමක් තියෙනවනේ මේ මේ මේ දෙරච් අතු තියෙන ඔක්කොම කපලා දාන්න. කපලා දාලා හොඳට අවුව වැටෙන හුලං වශයෙන් නරාණුවක් ඇති කරගන්න. අන්න ඒ අතු වල විතරයි පළදරයි. අර දී අතු වල හරි මකුළු ගල් බැඳිච්ච ඒවායි හරි කොළවීම හරි වුණොත් ඉති බීජ වලට හේතු වෙනවා. ගහේ රාමුව දුර්වල කරනවා. උලඟට කලාව වැඩෙනවා. නිසා ඊතල කප්පාදු කරන්න ඕනේ. මේ කප්පාදු කරන්නේ මෙතෙක් කල තමන් පොර දාලා වතුර දාලා හදපුවා තමයි. මේ කප්පාදුනට කාදාකත් අස්සන්න ගන්න විශේෂයෙන් ඔය තේ ගස්වල, කෝපි ගස්වල, ඇපල් ගස්වල, මිදි ගස්වල වගේ ඒවායිදී කප්පාදු අත්‍යවශ්‍යයි. ඉතින් අපි කියනවා නෑ නෑ මේ මේ තෘෂ්ණාව ටික හොඳ තෘෂ්ණාව මොකද අපි භාවනා කරනකොට ආපු තෘෂ්ණාව. නැත්නම් මේ මේ ස්පර්ශය හොඳයි ඒ මොකද අපි විපස්සනා කරනකොට අපි මේ මේ ස්පර්ශය මේ වේදනාව හොඳයි ආදි වශයෙන් මේ වගේ තාම ඇලෙන බැඳෙන ගතිය තියෙනවා නම් තාම කප්පාදු පිය හොඳට මුවත් කියන්නලා මුදුනේට මුවත් ආරින්ද ඒක මුවත් බණන් කප්පාදු කරන එක කට්ටකට කපන්න කවදාක කප්පාදු කට්ට දෙකට කඩනොත් උතන වතුර බින්දුවක් ඇවිල්ලා පැල ඉර දිගේ කුම් වෙනවා කප්පාදු කපන්න ඕනේ වතුර බින්දුව වැටිච්චාම හැදි යන තාලේ මට්ටම කපන්නේ නැලට දින කපන්නේ. ඉතින් මේක දන්නේ නැත්නම් තාම අවශ්‍ය නම් සංඝාර දිගට යන්න ඕන කරපින් තාම ඕනම හොඳ බබෙක් වෙන්න ඉතින් සේරගෙම කරන්නේ අර කප්පාදු ගත්ත සෞතු කරගන්න එකයි පොතන අල්ලනවා කුණක්. කප්පාදු ගත්තේ පැලේ. පැලිච්චාම උතන වතුර ගිහිල්ලා මොනවාර වෙලා ඒක දිගේ මදේ ඉරි මදේ යනකම් කුම් වෙන්න පටන් ගන්නවා. ඒ සමතු සම්මාදිට්ඨිය පන්නලා ලබන මේ විපස්සනා සම්මාදිට්ඨිය මේ ඔය මේ පස්ස වේදනා සංඥා චේතනා සංනාදි සෑම තැනකදීම පෙර නොවිසූ නොඇසූ නොවිරු තත්යකටපත් කරනවා. ඉතින් මේක සම්මා අපි සාමාන්‍යයෙන් ඔය ධම්මචක්කපවත්තන සූත්‍රයේ ත්‍රිපරිවට්ට ද්වාදසාකාරය විස්තර කරනකොට බොහෝම ලයයට කතා කරනවා උබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කමුදපාදි ඥානංඋදපාදි පඤ්ඤාඋදපාදි විචාඋදපාදි ආලෝකෝඋදපාදි ඔය කියන්නේ කියනකොට බොහොම ජයට කියලා. ඉතට ඇදලා පද්දලා ගියේ. නමුත් භාවනා කරන්න කියලා උතෙන් ආපුවම නූල් බඳින්න වෙනවා. වේ උරනවා, ගැහෙනවා, පැද්දෙනවා. ඒ මොකද අර මෙතෙක් කල අපිත් එක තෘෂ්ණා සංසාර දිගට ගමන් කළ මේ පස්සේ 35 නොකර යනවා. වේදනාව විඳින්න නැතුව යනවා. සංඥාවල් බොඳ වෙලා ඉවර වෙලා යනවා නිරෝධ වෙලා යනවා චේතන නිකම්ම නිකන් අවලංගු කාසි පාටපත් වෙනවා ඒක තෘෂ්ණාවට ගන්න දෙයක් ඕන ඒකට හරි පාළු හරි බයලවන සුළුයි අපි අසරණ තත්යකටපත් වෙනවා එහෙම නැත්නම් මොනවා හක්කද්දද නින්දට වැටෙනවා ඒ නැත්තම් කල්පනාවට වැටෙනවා මම දැන් භාවනා හරියට ඉන්නද මොකද අල්ලපු විතර ලංකත් භාවනා කරන කට්ටිය මොකද කරන්නේ නැත්තම් මට ආයෙත් හුස්ම අරගන්න ඕනද පුම්බන්න ඕනද හකුලන්න ඕනද ආදී වශයෙන් ආයෙත් අර ගොරෝසු සංඥාවල් ඇති කරලා දෙන තරමට විතුෂ්ණාවට අපි පොර ගහනවා නෑ ඒකවත් සම්මත මේ විපස්සනා සම්මාදිට්ඨියට නිකර් කළා. එහෙම නොකරපු කෙනෙක් නම් කවදාකවත් නිවන් දැකලා හැම කෙනෙම නිවන් දකින්න කලින් අනන්ත අප්‍රමාණ බාර ගන්න. මේ විපස්සනා සම්මාදිට්ඨියට පුංචි කළ කරකයි. නිඳා කරන මට්ටමලුත් තියෙනවා. නමුත් කවදා හරි විපස්සනා සම්මාදිට්ඨිය ඉහමුදුනේ තියාගෙන කලකන දවසේ එනකන් මේ විපර්මයේ ප්‍රතිපදාව පටන් ගන්නවා. ප්‍රතිපදාව පිළිබඳ දේශන දෙයි. ක්‍රියාවත් කරලා පෙන්වන බව පෙනේ. වැඩට බයින්ද ගියොත් ඒ පුද්ගලයාට ඒ සම විපස්සනා සම්මාදිට්ඨිය නැතිකමේ ප්‍රධාන දෝෂ මතුවේ. ඒවා මම නැවතත් මතක් කරන කවදාකවත් රාජකීය දඬුවම්වත් නැත්නම් දඬුවම් කළ යුතු අපරාධයක් නෙවෙයි. මේ කතා කරන්නේ මේවා දැකපු නැති අත්දැකුණ නැති එක කෙනෙක්වත් මෙතන ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ. සෑම කෙනෙක්ම අත්දැකලා තියෙනවා නමුත් කුග්ගේ අනනුසුතේසු ධම්මේසු කියන තැනට එනකොට අපි දන්නා තැනකට ආපහු හිත කය ගෙනියන්න කරන උත්සාහය මම මතක් කරන්න කැමති විපස්සනා සම්මාදිතේ හිගකම්. විපස්සනා සම්මාදිට්ඨිය නැතිකම කියලා. විපස්සනා සම්මාදිට්ඨිය නොදැනීම කියලා. මෙන්න මෙතනට තමයි චක්කුම් උදපාදි, පඤ්චාව උදපාදි ආදී වශයෙන් අනුතේ. ඒ ධර්ම මේ ඥානයකින් බලලා ඒ විද්‍යාවෙන් බලන්න පුරුදු වෙනව නම් එතන එතන උපදින තෘෂ්ණාව, එතන එතන පහළ වෙන Nirodhe දෙක දුරට දැක ගන්න පුළුවන් ගැතියක් තියෙනවා. ඒක නේ ධර්ම දේශනාව හමාර වෙනකොටම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ උදාන කතාවක් කියුනේ යම් කිංචි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං අවසරයි ස්වාමීන් වහන්සේ යම් යම් තැනක ඒ ධර්මතාවය පැන නගිට නම් පැන නැගානම් ඌව එතන එතන මම නිරෝධ කරා මම කරා නෙවෙයි දැක්කනම් නිරෝධ වෙනවා ඊට පස්සේ බුදුහාම කරා අඤ්ඤාසි පත භෝ කොණ්ඩඤ්ඤ කොණ්ඩඤ්ඤෝ වෙනස් වෙනවා අඤ්ඤා தත්තරපත් වෙනවා. අඤ්ඤා කිව්වහම අනික්කේ தත්තරපත් වෙනවා කියන තුන අපේ සාමාන්‍ය අර්ථ කතාව දෙන්නේ ඥානවන්තෙක් වාටපත් වෙනවා. ඇතිදී ඇති ඇති දක්වන්න පටන් ගන්නවා. අපිට මේ ඇති ඇති ඇතිදී ඇති ඇති දක්වන්න වේදිකාවේ තිරේ අරිනකොටමත් අපි ප්‍රේක්ෂකාගාරයෙන් දුවලා ඉවරයි. අය මොකද තිරේ යන බලනකොට මොකද පේන්නේ නැහැ. පාළුවක් තියෙන එක. ස්පර්ශෝ නැහැ. වේදනාව නැහැ. සංඥාව නැහැ. චේතනාව නැහැ, තණ්හාව නැහැ කියන සයිදෙන අපි පටේ කරා. අපි ගිනල්ලා හිස් තැනකට ගෙනල්ලා අතෑරියා කියලා අපි යනවා ඊගාට මොනවා හරි චේතනාවක් හොයන්න කොහෙද ගිහිල්ලා අහුවෙන්නේ කොහේ හරි කුෂ්ණාවක පටලයි. නිසා භාවනා කරනකොට හොඳට පරියන්කේ මුලදීම, සක්මන කෙලවරදීම අධිෂ්ඨාන කරන්න ඕනේ. මගේ භාවනාව මෙන්න මේ විදිහට විපස්සනා පැත්තට යනවනම් මට පෞරුෂත්වේ. මට සත්පුරුෂ භාවයේ. මට සාධර්මයේ. ඉදිරිපත් වේවා ඉදිරිපත් වෙච්චලාදී මගේ හිත නහමක් කලේවා අන්නේ චිත්තක්ෂණේ පමණයි ඒකට ප්‍රතිපදාව ඉතෙක් වෙනකන් අපි කෙරුවේ ඉස්සරහට යනවා ආපහු පස්සට යනවා ඉස්සරහට යනවා ආපහු පස්සට යනවා සත්‍ය දකින්නකොට පස්සට යනවා දැන් මේක කරලා කරලා කරලා බණ අහලා අහලා දවසක හිතනවා මේ වැඩේ හරියන්නේ අපි දවසක අදිෂ්ඨාන පූර්වක යන්ට වෙනවා මේකට මුහුණ දෙන්න මොකද වෙන්නේ කියලා බලන්න බලනකොට මොකක්ද ඒ මොනම දෙයක්වත් ඒකේ බය වෙන්න කාරණාවක් නැත්තේ නෑ. උගලන් අදින්න නැත්නම්ක පහන වෙච්ච පන්දන් දැල්ලක් වගේ නැත්තම් මීදුමක් අතරමැදින් ගමන් කරන පුරුෂයෙක් වාගේ කිසිම බාධාවක් නැතුව යන්න පුළුවන්. අනිත් ඒ යන චිත්තක්ෂණ චිත්තක්ෂණ පාස මධ්‍යම ප්‍රතිපදාව ඒ වගේම නිරෝධගාමී ප්‍රතිපදාවක් වෙනවා. ඉතින් එනකන් ඒ කරගෙන ආපු අනිකුත් කටයුතු මෙන්න මේ චිත්තක්ෂණය ඇති කරලීමට අවශ්‍ය කරන්නා වූ පසුබිම. නරක දේවල් නෙවෙයි. බොහොම වෙලා ගන්න දේවල් සංකල්ප ආත්ම ගණන් මහන්සි වෙනදී. නමුත් මේ මහන්සි වුණාට මෙන්න මේ අර විරෝධාරක්තිය. යෙදිය වීරත්වයට පත් කරන මේ විපස්සනා සම්මාදිට්ඨිය පහළ වෙනකන් ඒ පුද්ගලයා එකවත් ඒ වල වට වලල්ලේ කරකැවීම කරමින් සත්‍යයට බය වෙලා සත්‍ය දකින්නට පැතිගැනීමේ විපස්සනාව දකින්නකොට මේක මම අනේ හොඳට හදාගෙන ආපු ගහේ අතුපපා දැමීමක් නේද වටින්නේ නෑ නේද කියලා ඒකම ඒකටම තෘෂ්ණාවක් ඇති කරගන්න ගතියක්. ඒ නිසා මේ නිරෝධ සත්‍ය විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ සමුදය සත්‍ය නිරෝධ සත්‍ය දෙක පෙන්වුවාට පස්සේ එකම චක්‍රානුකාරව පෙන්වුවාට පස්සේ භගවතුනාන්සේ මේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පෙන්වන්නේ ඔය කියන නිරෝධය සාක්ෂාත් කරපු නිරෝධය නෙවෙයි සාක්ෂාත් කළ යුතු යයි මෙතෙක් කරගන්නාලද හරි වැරදි එක අනුව අන්තිමටම එළඹුණා වූ මේ தත්ත්වෙ මම දැන් මේ කියන වනසින් අල්ලා ගන්නාලාද தත්ත්වේ ප්‍රතිපදාවට නගන්න ඕනේ කියන වැඩ පිළිවෙල තමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදා මාර්ගය කියලා කියන්නේ. වෙන විදිහකට කියනවා නම් Nirodhe පිළිබඳව මූලික විචිතු කර්ම කියලා කියන්නේ දෘෂ්ටි ඍජු කර ගැනීමක් කරන්නේ නැතුව කරන බොහෝ වැඩ ගුණ පස්තර දාලා කරත් එක්කට දාගත්තා වගේ වැඩ පිළිවෙල. යම්ම චිත්තක්ෂණයක මේ Nirodhe Nirodhe වශයෙන් දැකීමමයි තෘෂ්ණාව තෘෂ්ණාව වශයෙන් දැකීමමයි සම්‍යද්දෘෂ්ටිය කියලා බාරගත්තම ඒ සම්‍යද්දෘෂ්ටිය අනිවාර්යයෙන්ම සම්‍යක් සංකල්පයක හේතුව. යහපත් කල්පනා සංකල්පනාවට ඒ නිසා සම්‍යද්දෘෂ්ටිය කියලා කියන එක හරි දෘෂ්ටිය කියලා ගත්තොත් පටලවෙන්නේ ඉඳී. මුළු සම්‍යක් දෘෂ්ටි හරි ගැතිය දෙකම තියෙනවා. සම්මිය දෘෂ්ටි කියලා කියන්නේ තෘෂ්ණාව තෘෂ්ණාව වශයෙන් දකින්න ඕනේ. නිරෝධේ නිරෝධේ වශයෙන් දකින්න. හරි දෘෂ්ටි කිව්වොත් ඒක කවුරු හරි තෘෂ්ණාව වශයෙන් දකින්න ඕ බලන්නකෝ කොහොමද නැහැ. ඕක කෙරුවොත් නිවන් දකින්න බෑ කියලා තෘෂ්ණාව අයින් කරන්න හැදුවොත් ඒ පුද්ගලයා දකින්නේ මොකද්ද? ණයෙක් නැති උඹක්. ඒ තෘෂ්ණාව තෘෂ්ණාව වශයෙන් දැකීමම සම්මිය දෘෂ්ටියයි ඒක නිසා මේක හොඳ බලන් දැක්මක් කියලා කියන්නේ. නැත්තම් මධ්‍ය ප්‍රතිපදාවේ දැක්මක් කියලා කියන පුතුල දැක්මක් කියලා කියන්නේ. නමුත් අභාගයකට වගේ අද හරිය කැමැති මේ සම්ප්‍රදාන කුල බෞද්ධයා මේ සම්‍යක් දෘෂ්ටිය කියන්නේ හරි දැක්ම අපිට විතරයි ඒක තියෙන්නේ මේ අන්‍යාගම කියන්නේ මේක නෑ කියලා අපි අර පූර්වතමකට ඉදිරිපත් කරගන්න උත්සාහ වෙනවා මේකෙම විපස්සනාට බාධා කරනවා මේකම හරි දැක්මට අර පුළුල් දැක්මකට අපිට බාධා කරනවා ඒ නිසා පුළුල් දැක්ම පුළුල් වෙන්න ඕනේ ඒ නිසා මේක හරි මේක වැරදි කියලා තේරුවොත් කවදාකවත් ඒ දෙකෙන් එහාට තමයි යන්න හම්බෙන්නේ අදින මට්ටමේ විපස්සනා සම්මාදිට්ඨි මට්ටමේදීවත් අපි තේරුම් අරගන්න ඕනේ ඇත්ත ඇති හැටි දැකීමයි සම්‍යක් දෘෂ්ටිය කියලා කියන්නේ ඒකෙදි හොඳ නරක දෙක වරද නිවරද දෙක දෙකටම උපේක්ෂා කරන්න බැරි නම් කවදාකවත් සම්පූර්ණ මේ වෙනා සංස්කාරම තමයි පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර ආනන්ජාපි සංකාර කියන මොන මාර්ග සංකාරයකට වැඩි සංස්කාර කියන මේ චේතනාවලින් මට්ටමින් එකොටට ගිහිල්ලා සම්මිය දෘෂ්ටිය පහළ වෙන්න නම් පින පවත් තේරම හල යුතු දේවල්. සංස්කාර. වෙන විදිහට කියනවා නම් නිරෝධ සත්‍යයක් මේ කියන තෘෂ්ණාව දෙකම හොඳට දැක්කොත් අතහැරීම විතක්ක අල්ලා ගැනීමක් නෙවෙයි. ඒසා මේ සම්බන්ධව හිත හදා ගන්නට මේ කියන මට්ටම සම්මිය දෘෂ්ටිය විස්තර කළ දෙන්න කවදාකවත් හිතන්න පාසිල් නොරකින්න භාවනා නොකළ පිරිසකට කොච්චර දේශනා පැවැත්වත් කරන්න පුළුවන්ද ඒ වගේම තමයි මේ වගේ මහන්සි වෙන පිරිසක් කවදා හෝ තාම තේරුම් ගත්තේ නැත්නම් මේ හොඳ නරක දෙක ඉක්මවා යාමක් මේ සම්මියද්දෘෂ්ටිය කියලා කියන්නේ. එහෙම නැත්නම් පළල් කර ගැනීමක් හිත කියලා කියන එක ගත්තේ නැත්නම් අන්නර කියන කුහකතාවයේ කියන මල්ලට වැටෙන්න පුළුවන් බොරු වලට වැටෙන්න ඉඩ කියලා. ඒකට පිළියම් කරන්න අමාරුකම නිසා මේකේ තියෙන භයානකම ඒ පුද්ගලයා අනන්තව සාසනයට හේතු දායක හොඳ පුද්ගලෙක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා බොහෝ දෙනාගේ ජනමාධ්‍ය මේ ජනමත සම්මතය හැටියට ඒ පුද්ගලයාට ගරුණම්බු කරන්නත් ඉඩ තියෙනවා. නමුත් කනගාටුවෙන් ප්‍රකාශ කරන්න තියෙනවා ඒ පුද්ගලයා ඒ චිත්තක්ෂණේ නාස්ති කරගන්න. ඔහු තමන්ට කරගන්න තියෙන සේවයේ පාවාගේ. ඉතින් මේක පිළිබඳ හයියෙන් කතා කරන එක අද මේ මේ භයානක මේ ජීවිත තර්ජනය. කතා කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ මොකද තමන්ගේ සේවයේ තමන්ට කරගැනීම පැත්තක තියලා හෝ අනුන්ගේ කටයුතු කිරීම පුදුමාකාර විදිහට සම්මාන කීර්ති ප්‍රශංසා ලබන ලෝකයක් නේ කියන්නේ. නමුත් මේ අපි මේ කොටු වෙලා ඉන්නේ අපි මේ ඇවිල්ලා තියෙන්නේ ඒ වගේ ලාමක දෙයකට නොවෙන නිසා අපි පැහැදිලිව මතක තියාගන්න වෙනවා අපේ මේ පරිසරයේ අපි මේ ලබන සම්ප්‍රක්‍මචාරී ආශ්‍රය තුල අපිට කිසිසේත් නැහැ. ඒ වාගේ බාහිරෙත් නැමිච්ච අරදියට නැමිච්ච සම්මිය දෘෂ්ටියක් අවශ්‍ය නැහැ. අපි කරන සෑම දෙයක්ම සබ්බ දුක්ඛ නිකරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියන විදිහට අපි මේ සෑම දෙයක්ම අපි කරන්නේ මොකටද? ආනේ නිවන නිර්වාණය සාක්ෂාත් කිරීමටයි. එහෙම නැත්නම් කියනවා මධ්‍යම ප්‍රතිපදාට යන්නටයි. එහෙම නැත්නම් කියනවා ඉස්ලාම් සංඝයා දෘෂ්ටි ඇති කර ගැනීමටයි. මේ සංඥා දෘෂ්ටියේ හිත පළල් කර ගැනීමක්. නිකක් එක පැත්තක් නොදකින්ට නොපතන්ට කටයුතු කළොත් ඒක ඉතින් ඒක කියලා ගොඩ ගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා කල්පනා කර ගන්න ඕනේ මේ සර්වඥාන්සේ මේ දුක්ඛ සත්‍යයට පස්සේ සමුදේකප්පේ දේශනා කිරීමත් නිරෝධ සත්‍යයට පස්සේ සම්‍යක් දෘෂ්ටි ප්‍රදාන කරගත්තා වූ ආර්ය අෂ්ටාංග මාර්ගය දේශනා කිරීමත් ඉතාමත්ව ප්‍රායෝගික කල්පනා. එහෙම නැත්නම් අපි කලින් කියපු තාලෙට මාර්ගය කියලායි කියන්න තිබුණේ නිරෝධය. එහෙම කලේ නැහැ. ඉස්සලා නිරෝධය පෙන්නලා ඊගාට නිරෝධේ මාර්ගය පෙන්න. ඉස්සලා දුක පෙන්නලා ඊගාට දුකට හේතුව පෙන්වෙන නිසා වැඩ කරගෙන කරගෙන යනකොට අනිවාර්යම ප්‍රශ්නයක් තියෙනවා අද ලෝකේ. ඇයි මේ අවසාන වශයෙන් සරුවත්නාංශේ සීල සමාධි ප්‍රඥා කියන එක ප්‍රඥා සීල සමාධි විදියට කඩලා ආර්ය අෂ්ටාංග මාර්ගය කොට ගැහුවේ කියලා ලොකු ප්‍රශ්නයක්. නමුත් මෙතන මේ කියන සම්‍යක් දෘෂ්ටි ඔය කියන කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය සමත සම්මාදිට්ඨිය වන්නේ මේ විපස්සනා සම්මාදිට්ඨියක් ඉස්සර කරලා මේ කතා කරන්නේ ඊට ඉස්සලා මේ Nirodhe විස්තර කරලා දීලා උණු උණු පිටයි ඊගාට මේ මධ්‍යම ප්‍රතිපදාව පෙන්නනවා. ඒ නිසා යායුතු තැන උන්වහන්සේ පුළුවන් තරම් පෙන්ලා දීලා තිනවා ඒ පුද්ගලයාගේ එවකට පවතින දැනුම. ඒ අනුව ඒක හොඳට පැහැදිලි කරගත්තේ නැත්නම් ඒ පැන්නට අදිසිකුණාට වැඩක් නැහැ. මුතුරට නිරෝධය පිළිබඳ හැඟීමක් ඇති කරගන්න ඕනේ. ඒක ඇති කරගන්නවයි කියන එක කවදාකවත් 100% සම්පූර්ණ වෙන්නේ නැහැ. අපි ප්‍රතිපත්ති වශයෙන් පිළිගන්න වෙනවා පළවෙනි මාර්ග ඥානෙ දකින්න එක. ඒ ඉතර අපිට ඕනම චිත්තක්ෂණයක වැරදි වැඩ කරන්න පුළුවන් ඕනම චිත්තක්ෂණයක හරි වැඩ කරන්න පුළුවන් හරි වැඩ කරමින් වැරදි වැඩ වලටපත් වෙන්න. වැරදි වැඩ කරමින් හරි වැඩ වලටපත් වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අදාහ ගන්න බෑ. යෝග ජීවිතයේ යෝගාචරණ එක කල් ගත කරන්න ගත කරන්න පරිසරයේ විසින් සම්පූර්ණයෙන්ම කොම් කරන ලද පිටුවහල් කරන ලද පුද්ගලයන් තුළ තියෙන සම්‍යක් දෘෂ්ටිය විපස්සනා සම්මාදිටියත් බලනකොට අදාහරන්න බෑ මනසෙත් කියන්නේ කොහොමද ඒ වගේම සම්පූර්ණ රහතන් වහන්සේලාසෙත් මේ මේ සාන්තුරේ වගේ හැසිරීමේ ඉන්න කට්ටිය තුල තියෙන මේ කුහකාදී ධර්ම දිහා බලනකොට අදාහ ගන්න බෑ ඇයි මේ තරම් මහන්සිල සේවය කරන ඇත්තන්ට ඇයි මේ ධර්මය පහළ වෙන්නේ නැත්තේ සත්‍ය මේ තරම්ම ගැඹුරුයි සත්‍ය මේ තරම්ම ගැඹුරුයි ඒ නිසා කවදාකවත් පූර්ණ නිගමන අනුව හෝ කවුරුත් එක්ක කතාවකින් බෑ බොහෝ කල් ආශ්‍රයෙන්ම තමයි අපිට මේ දේ සුද්ධ කරගන්න වෙන්නේ. විශේෂයෙන්ම මම කියනවා මේ ත්‍රිස්වාස මිනිස්වාස කිරීම නෙවෙයි අදහස් කරන්නේ තමන්ගේ හිතම ආශ්‍රය කරගෙන යන මූල කර්මස්ථානේ පාපිච්ච. එතකොට තමයි දවසින් දවස දවසින් දවස මේ සම්මිය දෘෂ්ටිය දික්කිච්චු කම්මේ කියන විචු කිරීමේ වැඩපිළිවෙලට යනවන අන්තිමට වෙන්නේ සම්මිය දෘෂ්ටිය කියන්නේ අද්විතීය තමයි. කිසිම දෘෂ්ටියක් නැහැ. කිසියම් කලින් ගත්ත විනිශ්චයක් නැතුව ඒක දිහා බලහින්න පුළුවන් නම් රහතන් වහන්සේ දිහා බලන්න රහතන් වහන්සේ යමක් දිහා බලන්න වගේ පිස්සෙක් යමක් දිහා බලන්න වගේ පුංචි බබෙක් යමක් දිහා බලන්න වගේ පුංචි බබාගේ ඇහි බබා පැලවිලා නැහැ. ඇහි බබා පායන ඉඳන් මොනවා බැලුවත් එල්ල වෙන්නේ. පිස් වගේ කවදාකවත් කිසිම දෙයකට එල්ල කළ බලන්නේ නැහැ. මම දැකලා නැහැ. හුදුවට ගමරෙන් කතාන් කියනවා රහතන් වහන්සේගේ කිසිම දෙයක් දිහා බැලිලක් නැහැ විනිවිද බැලිලක් තියෙනවා. ආන්නේ දෙන්න යනකොට සම්බන්ධ දෘෂ්ටියන දෘෂ්ටියක් නැතිකම ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ තාකල් තියෙන සෑම දෘෂ්ටියක්මයි. මධ්‍යම ප්‍රතිපදාවේ නාමයේ එහෙම නැත්නම් මේ නිර්වාණ ගාමී ප්‍රතිපදාවේ නාමයේ බිම තියලා ඇත්ත ඇති හැටියට පැලවෙනවා. ඒ නිසා අපි මෙතෙක් කල ආශ්‍රය කරපු අරමුණමයි මූල කර්මස්ථානයමයි අපිට වැඩිම තොරතුරු ප්‍රමාණයක් ගන්න දීලා තියෙන අපිට වෙනදට වඩා සාදර වෙන්නේ. ඒකෙත් එපා අර කියන තාලෙට පස්සේ පිළිබඳව කලින් කලුම් ඇති කර ගන්නට වේදනා පිළිබඳ කලින් සැලසුම් ගන්නට සංඥා ගන්නට චේතනා ගන්නට තණ්හා ගන්නට මේ විතක් විකාර ගන්න සම්පූර්ණ හිස් බැලමින් එක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් මේ තමයි කෙටිම මාර්ගය මේ දේ මෙවැනි පිළිපදකට පමණමයි අදාළ ඒ නිසා මේ ධර්ම කොටසය මේ යන ගමනට තව තවත් සම්මිය දෘෂ්ටිය පහළ වෙන්නත් කරගෙන යන දේවිදුන් තව තවත් කුසල සම්දී පහළ වෙන්නත් ඒ අනුව ප්‍රතිපදා මාර්ගයේ තව ඉදිරියට තමන්ගේම පරණයි තමන්ගේම පීඩය ආදී වශයෙන් දුක ශක්තියක් ඇති කරගන්නත් මේ ධර්ම කොටාදී හේතු වේවා වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාවකින් සමාප්ත කරන්න බලාපොරොත්තු